ඇත්තෙන්ම එතුමාගෙන් මම ඇහුවා අතිගරු ජනාධිපතිතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අගමැති අපේක්ෂකම දෙනවාද කියලා. ඒ අහද්දී එතුමා කිව්වේ රංජන් මට මේ මිනිස්සයා ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ ඕගලන්ට වඩා මම මේ මිනිස්සයා ගැන දන්නවා. මොකද ඔහු මේ මුල්කිරිගල හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීට අවුරුදු 20කට පමණ පෙර ඇති වූ මිනිමරුමක පළවෙනි විත්තිකරුවා. ඒ මිනිමරුම කරන අවස්ථාවේදී දැන් ඉන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔහු ළඟ හිටිය බවයි කියන්නේ. නැගේ මයි මුල් කෙලින් වුණා කිව්වා ඒ අවස්ථාවේ කරපු ඒ වැඩේ දැකලා ඊට පස්සේ මොහු රිමාන්ඩ් බන්ධනාගාර ගත වුණා ඊට පස්සේ සාක්ෂිකරුවන් බය කරලා උඩින් වෙඩි තිබ්බයි කියලා කියලා තමයි ඇත්තෙන්ම සජාතික පක්ෂයේ ජෝන් අමරතුංග ඇමතිවරුන්ගේ සහයෝගයෙන් තමයි මොහොස යන්තම් බේරලා එළියට ආවේ නැත්තම් මොහු ඒ මිනිමරුමට ප්‍රධාන සැකකරුවෙ ප්‍රධාන චූරිතෙත් වෙලා හිටියා කියන එකයි එතුමා ප්‍රකාශ කළේ. ඒතර මම හෙව්වා ඒ අතීතයේ හින්දද ඔබතුමා මේ දෙන්නත් මේ ඔබතුමාට අගබැටි අපේක්ෂා කරන්න කියලා. එතකොට මයිට් පාල් සිවිසන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඔවුන් නිරංජන් මෙයාට මිනිමරණ එක මහලුකු දෙයක් නෙමෙයි. මොහු අගමැති වූ විගස අනිවාර්යයෙන්ම මට වියදම් කරන එක බුලට් එකක් විතරයි. ඒ බුලට් එකේ කතාව එතුමා පක්ෂ නායකයන්ගේ හමු වීමෙදි ප්‍රකාශ කළා. එතන වාසුදේව ඩිව් එතකොට තවත් අනිකුත් සියලුම පක්ෂ නායකයන් හිටියා. එතනදී එතුමාට පක්ෂව කතා කළ ඩිව් ගුණසේකර මැතිතුමා විතරයි. එතුමා කිව්වා මහින්ද සාධකේ නැතුව අපිට සම්බන්ධ කරන්න පුළුවන් කියලා. අනිත් අය ඉදිරිපිට මෛත්‍රීභාව ජනාධිපතිතුමා ඇහුවම මම බැරිලා අගමැති අපේක්ෂකම දුන්න ඔබලා මගේ පවුලේ ජීවිතවලට නිසා මගේ ජීවිතේට වගකීමවද මොකද්ද තියෙන ගැරන්ටිය මගේ ජීවිතය ආරක්ෂාවට කියලා අපොම කවුරුත් කතා කරේ නැහැ කියලා මොකද මයිටි බාසිල්සෙන් ජනාධිපතිතුමා දන්නවා මිනිමැරීම කියන්නේ පවුලට මහලුකු දෙයක් නෙමෙයි ඒ තියෙන තොරතුරු තමයි තමයි මේ මාර්තේ ගැන ඇහුවේ අත්‍යගම ජනාධිපති මයිටි බාසිල්සෙන් මතුමාගේ ඒතුම ප්‍රකාශ වෙලා මේ සිද්ධිය ගැන ඔබතුමාට සැකයක් තියෙනවා ඉදිරියේදී සාකච්ඡාවකදී ගෞරව ජනාධිපති මයිටි බාසිල්සෙන් මතුමාගෙන් මේ ගැන විමසාසි කිය හැකියි ඇමතුමනි ඔබතුමා දැන් අවසානයේදී කිව්වා අපිට විමසා සිටිය හැකි කියලා. ඔබතුමා මෙතෙක් කියපු කතාව ඔබතුමා වගකීමකින්ද කිව්වේ? මේ ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විමසා සිටියේ කියලා ඔබතුමාලා. මම එතකොට ඇහුවා සර් මම මේක මාධ්‍යයට කිව්වට කමක් නැද්ද කියලා. එතකොට එතුමා කිව්වා කියන්න. මේක තමයි ඇත්ත. මේක අම්මන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ අය දන්නවා. ඔබලා පක්ෂයේත් ලොකු අය දන්නවා කියලා. ඊට පස්සේ මම මේ ගැන විශ්වාසය තහවුරු කරගන්න මම ජෝන් අමරතුංග මහත්මයාට දුරකථන අමතුමක් දීලා ඇහුවා. ඇයි සර් මේ වගේ දේවල් වුනේ? මේ වගේ දෙයක් සිද්ධ වුණා මේ කතාව ඇත්තද කියලා. ඔහු කිව්වා සම්පූර්ණ ඇත්ත. අමතුමා අපේ පක්ෂයේ ඒකත් ඒ සිද්ධ තහවුරු කළා. ඇමතුමනි දැන් ඔබතුමා මේ ආකාරයට විස්තර කරගෙන ගියා යම් කෙනෙක් ඔබතුමාට අභියෝග කළොත් ඔබතුමා මේ කියන සිද්ධිය සනාථ කරන්න එහෙම නැත්නම් තහවුරු කරන්න ඔප්පු කරන්න කියලා අභියෝගයක් කළොත් ඔබතුමා සූදානම්ද ඔබතුමාගේ අවශ්‍යතාවය තියනවාද මේක සනාථ කරන්න ළඟදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් කිව්වා මම මගේ මවගේ මරණයට පවා ආවේ මාංචු දාගෙන මම මේ මේ වගේ මිනිමරුමක සැකකරුවෙක් කියලා මම චෝදනා ලබලා මේ මම මෙහෙම සිරගත වෙලා හිටියා කියන එක. ඉතින් ඒක පෞලියට කියනම් මේ අය තිබුණු බලයත් එක්ක මේ උසාවි වල තිබුණු සියලුම ડોකියුමන්ට්ස් උස්සලා ඇති. නමුත් කම්බන්තට විශ්වකේ සියලුම දෙනා දන්නවා මේ සිද්ධිය ගැන. ඒ අගතියට පාර්ශව පත්තු පාර්ශවය ඉදිරියට ඇවිත් නැවත නඩුවක් ගොනු කළොත් මේ යටගහපු යුද්ධය නැවත ගෙන්න ගන්න පුළුවන්. මොකද අපි පහුගිය ටිකේ දැක්කා මේ වාර්තා හංගලා යට ගහපු එක. ඒ යට ගහපු නඩු දැන් දිගටම ඇදිලා එනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ හොර රාජ්‍යයක් තුළ බොහෝ නඩු සැඟවුවා, එක් ෆයිල් ඉෂුව ආස්ථානගත කළා. නීති ක්ෂේත්‍රයේ මේ අය නීතිඥයෝ හරහා, නීතිපතිවරුන් හරහා, අග මිනිසුරුවෝ හරහා උසාවියෙන් තමුන්ගේ පැත්තට හරවගෙන තිබුණු කාලයක් තිබුණා. ඉතින් අපි මේ යහපාලනය තුළ අවශ්‍ය වුවොත් මේ සියලුම දේවල් එළියට අරගෙන නැවත නැවත මේ මේ නඩු අහලා ඔප්පු un una velada que va a